මේ පින් උතුම් මේ මොහොතේ මේ ශ්‍රද්ධාර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ටයි සූදානම් වෙන්නේ හැමදෙනාම බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ විශේෂයෙන්ම අපි මතක් කළා ගිය සතියේ සංයුත්ත නිකායේ කච්චාන ගොත්ත සූත්‍රය ඇසුරෙන් ලෝකයේ ඇති වෙන හැටි හා ලෝකයේ නැති වෙන හැටි අපි ටිකක් විස්තර කළා විස්තර කරලා ඊගාව සතියේදී ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ දකින්න තැනට නැතිනම් ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි දකින්න තැනට අපේ මනස ගෙනියන්නේ කොහොමද ඒ සඳහා ගමම් මග කෙබඳුදයි කියන කාරණාව විස්තර කරන බවට මම මතක් කළා ඉතින් අද මේ දේශනාව පින්වතුනි ගිය සතියේ අපි විස්තර කළ දේශනා කළ කච්චායන ගොත සූත්‍රයටම සම්බන්ධ වෙනවා. ආපහු පොඩ්ඩක් ආවර්ජනා කරගන්න ඒ සූත්‍රය <clears throat> භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ලෝකයේ බොහෝ සෙයින්ම ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා කියලා ලෝකයේ ඇතිවීම දකින කෙනා නැtei කියන අන්තය ඇසුරු කරන්නේ නැහැ කියලා මතක් කළා. මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙලා සංස්කාර නිසා විඥානය ඇති වෙලා ඒ නිසා නාම රූප ඇති වෙලා ස්පර්ශ ආයතන හය ඇති වෙලා ලෝකයේ ඇති වෙන හැටි අපාය ලෝකෙද මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද බ්‍රහ්ම ලෝකෙද කියන මේ ලෝකය ආධ්‍යාත්මක ආයතන ඇතිවීමෙන් ඒ ඒ ලෝකයේ උපදින බව එහෙම නැතුව කලින් තිබුණු ලෝකයක් නෙමෙයි ඊට පස්සේ ඇති වෙන හැටි දකින්න කෙනා නැහැ කියන්නේ නැහැ. ඒ වගේම ඒ මට්ටමේ අවිද්‍යාව නැති වෙලා කර්මය නැති වෙලා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් නොපෙමුණොත් නාම රූප දෙක නොහට ගන්න බවත් එහෙම වුණොත් ආයතන ස්පර්ශය ආයතන නොහට ගන්න බවත් එහෙම වුණොත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන්ගෙන් යුක්ත සැප දුක් විඳින්න අරමුණු හම්බ වෙන්නේ නැහැ උපදින්නේ නැහැ එහෙමුණුත් ලෝකයේ හට නොගන්න හැටිත් භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා ඒ නිසා ලෝක Nirodhe දකින්න කෙනා තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒකෙන් මතක් කළා ස්පර්ශ ආයතන 6 ආධ්‍යාත්මික ඇහ කන දිවනාස්ය ශරීරය කියන ආයතන 6 ඇතිවීමෙන්ම ලෝකය ඇති වෙනවා නැතිනම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අපිට විඳින්න පුළුවන් විදිය අරමුණු හම්බ වෙන්නේ අරමුණු උපදින්නේ මේ ආයතන ටික නිසයි කියන කාරණාව මතක් කළා. එතකොට මේ පටිච්ච සම්පාද ධර්මයේ දැකීමෙන්මයි ඇත සහ නැත කියන අන්ත දෙකෙන් මිදෙන්න පුළුවන් බවත් අපි මතක් කළා. මොකද ලෝකයේ තුල කවදාවත් ඇත සහ නැත කියන අන්ත වලින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. එක්කෝ සත්වයා ඇත කියන අන්තයට වැටෙනවා එක්කෝ සත්වයක් නැත කියන අන්තයට වැටෙනවා. හැම දෙයක්ම ඇත කියන අන්තයට වැටෙනවා, එක්ක නැත කියන අන්තයට වැටෙනවා. ලෝකයේ ඇත කියන අන්තයට වැටෙනවා, ලෝකයේ නැත කියන අන්තයට වැටෙනවා. එතකොට මේ <clears throat> ලෝක සත්වයා ලෝකයක් ඇත හෝ නැත කියන අන්තයකට හෝ ඒ සත්ව පුද්ගල භාවයේ තුල කෙනෙක් ඇත හෝ නැත කියන අන්තයකටපත් නොවෙන්න පටිච්චසම්පාදයේ දකින්නට ඕනේ දැනගන්නට ඕනේ කියන කාරණාව මතක් කළා මම ඒ ගැන විස්තරත් කළා පින්වතුනි එතකොට මේ පටිච්ච සමුපාදය දැකලා සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් නෙමෙයි මේ හේතුඵල ධමයක් තියෙන්නේ ඒ හේතු නිරුද්ධ වුණොත් ඒබඳු ඵල නොහට ගන්නවා කියන ධර්මතාවයේ දකින තැනට අපේ මනස ගන්නට ඕනේ. අන්න ඒතනට මනස ගන්නට තමයි පින්වත්තුනි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දේශනා කළේ. එතකොට මේ පටිච්චසමුපාද දර්ශනය දැක්කහම ඒ දකින්න තැනදී ඒකට කියන සම්මා දිට්ඨි ඒ දැකීම සම්පූර්ණ වුණාම පින්වත්තුනි දැකීම නිසා කලකිරෙනවා කලකිරෙන නිසා නොයලෙනවා නොයලෙන නිසා මිදෙනවා මිදුනහම මිදුනා යන නුවණ පහළ වෙනවා කියලා මේ සියලුම දුකෙන් ලෝකේ උපද්දන ගතියෙන්ම ලෝකයෙන්ම අපිට මිදෙන්න පුළුවන් අද දවසේදී අපි මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නැතිනම් ඒ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය අපේ సంతාන තුල උපදවා ගන්න තැනට පටිච්චසමුපාදයේ දකින්න තැනට යන්න අපි කුමක් කළ යුතුද කියන කාරණාව තේරුම් කරගන්න තේරුම් කළ දෙන්න. පින්වතුනි ඒ ධර්මය අපිට ලබා ගන්නට වෙන්නේ භාගතුන් වහන්සේ දේශනා කළ මේ සතර සතිපට්ඨානය හරහායි. ඥායස අධිගමාය නිබ්බානස්ස සච්චික්‍රියාය. මාර්ගඵල ලබන්ට නිවන සාක්ෂාත් කරගන්නට අපිට මේ සතර සතිපට්ඨානය තමයි ප්‍රයෝගී වෙන්නේ ಉಪකාරී වෙන්නේ. අපි බලමු සතර සතිපට්ඨාන ධර්මය කොහොමද වඩන්නේ මොන විදිහටද වඩන්නේ එහෙම වඩලා මේ පටිච්චසමුපාදය දකින්න තරන්ට අපිට යන්නේ කොහොමද යන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන කාරණාව. එතනදී මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධයට අපිට යන්න තියෙන ගමන් මඟ තමයි මේ සතර සතිපට්ඨානේ. එයින් කාය වේදනා චිත්ත ධම්ම කියන ප්‍රභේද හතරක් තියෙනවා. ඒ ප්‍රභේද හතර පින්වතුනි භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ මේ චරිත හතරකටයි තියෙන්නේ ප්‍රභේද හතර. මේ චරිත ගත්තහම් ප්‍රධාන වශයෙන් අපි කතා කරන අර රාග චරිත, ද්වේෂ චරිත නෙමෙයි. මේ හැම චරිතයක්ම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා මේ ඔක්කොම චරිත ටික. තෘෂ්ණා චරිත, ditthi චරිත කියලා. එතනදී තෘෂ්ණා චරිතය ආපහු ප්‍රභේදගත වෙනවා දෙයාකාරයකට බෙදෙනවා. මේ දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා දන්දා විඤ්ඤා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා කියන්නේ එයාගේ ප්‍රතිපදාව ටිකක් දුකයි ඒ කියන්නේ හිත සමාධි වීම හරීම අපහසුයි අමාරුවෙන් තමයි හිත සමාධි කරන්න වෙන්නේ අවබෝධයත් ටිකක් අඩුයි. හිත සමාධි කරන්නත් අපහසුයි. ධර්මය ගැන ඇති වැටහීමත් ටිකක් අඩුයි. ඒබඳු චරිතකුත් තියෙනවා. එතකොට ප්‍රතිපදාව දුක්සහගතයි. නමුත් අවබෝධය බොහොම ශීඝ්‍රයි, ඉක්මන් තීක්ෂණයි. ඒබඳු චරිතකුත් තියෙනවා. ඒ දුක්ඛ ප්‍රතිපදා කිප්පා අභිඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා අභිඤ්ඤා කියන චරිත දෙකම තෘෂ්ණා චරිතය තියෙන කෙනාට ඊට පස්සේ ඒ තෘෂ්ණා චරිතයේ තියෙන කෙනාට සතර සතිපට්ඨාන කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි තමයි භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙන්නේ කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ යන කෙනාගේ ප්‍රතිපදාව ටිකක් ලැසි අමාරුයි දුක් සහිතයි නමුත් අපිට අපි කායානුපස්සනාවේ වේදනානුපස්සනාවෙන් යන්නේ නැහැ ඒක දුක් සහිතයි කියලා අතහරින්න බෑ මොකද චරිත මත කෙනෙකුට කොච්චර කිව්වත් නාම ධර්ම පැත්තෙන් හිත අල්ලගන්න අමාරුයි රූපය පැත්ත ප්‍රකටයි රූපය පැත්තෙන්ම අවබෝධය ලබාගෙන යන්න ඕනේ පිරිසක් ඉන්නවා එයා යා යුත්තේ පැත්තෙන්මයි නමුත් ඒ ප්‍රතිපදාව දුක් සහිතයි කියලා ඉක්මනට වෙන යන්න ක්‍රමයක් නැහැ ඊට පස්සේ සතිපට්ඨානේ චිත්තාන මේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා දෙක තියෙන දිට්ටි චරිතයට එතෙන්දී ප්‍රතිපදාව හතර ආපහු දෙආකාරයෙන් බෙදෙනවා සුඛා ප්‍රතිපදා දන්දා අභිඥා සුඛා ප්‍රතිපදා කිප්පා අභිඥා කියලා. එයාගේ ප්‍රතිපදාව සැපසහගතයි. ඒ කියන්නේ හිත ඉක්මනට සමාධිගත වෙනවා. ඉක්මනට හිත සමාධි කරගන්න පුළුවන්. හැබැයි අවබෝධයේ බොහොම ලැසි. අවබෝධය අමාරු කෙනෙක් ඉන්නවා. හිත සමාධි පෙන්වන දහමත් බොහොම ශීඝ්‍රයෙන් වේගෙන් බලා ගන්න පුළුවන් චරිතයක් තියෙනවා. එයාට කියනවා සුඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියලා. එතකොට මේ සතර සතිපට්ඨානේ තෘෂ්ණා චරිත, ditthi චරිත කියන චරිත දෙකට කායानुපස්සනා, වේදනානුපස්සනා කියන දෙක තෘෂ්ණා චරිතයටත්, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන දෙක ditthi චරිතයටත් තමයි බෙදිලා තියෙන්නේ. නමුත් බොහෝ සෙයින් කාම භූමියේ ඉන්න සත්වයෝ බෙදෙන්නේ තෘෂ්ණා චර්තේ මත. ඕක ගොඩාක් පින්වතුනි මේ සතර සතිපට්ඨානය ගත්තාම කාම භූමි වැසි අපි මිනිස්යන්ට විතරක් කියලා හිතන්න එපා. බ්‍රහ්ම ලෝක වැසි, දිව්‍ය ලෝක වැසි දෙවියන්ටත් මේ පරයයමයි. ඒ නිසායි චිත්තානුපස්සනා ධම්මානුපස්සනා සුඛාපටිපදා කියලා පෙන්වන්නේ ඒ දෙවියොත් අල්ලලයි දෙවියන්ටත් එක්කයි කියන කාරණාව මතක තියාගන්නට ඕනේ. ඒ නිසා කාම භූමි වැසි සත්වයන්ට බොහෝ සෙයින්ම පහසුයි බොහෝ සෙයින්ම පෙන්වන්නේ මේ කායानुපසනාව වේදනානුපසනාව කියන දෙක. මොකද මේ රූපය ඇසුරු කරගෙන ඉන්න මට්ටම තෘෂ්ණා චරිතයේම ලක්ෂණයක්. නාම ධර්ම ඇසුරු කරගෙන ඉන්න බ්‍රහ්ම ලෝක මට්ටම ditthi චරිතයේ ප්‍රධාන ලක්ෂණයක්. එතකොට ඒ නිසයි සතර සතිපට්ඨානෙ තියෙන්නේ මේ තුන් භූමියේම ඉන්න සත්වයෝ උදෙසා. ඉතින් අපි අද දවසේදී බොහෝසෙයින් උපකාරී වෙන්නේ කාම භූමියට මේ කය අනුව කායානුපස්සනා වේදනානුපස්සනා දෙක අනිත් ධර්මතාවයන්ගෙන් හිත වඩන්ඩ ඒ පරයායන්ගෙන් හිත සමාධි කරන්න බැරුවා නෙමෙයි පුළුවන් නමුත් බොහොම අඩුයි. ඉතින් අපි අද දවසේදී සතිපට්ඨානේ මුලින්ම කායානුපස්සනාව ගැන පොඩ්ඩක් බලමු. <clears throat> ඒ කායානුපස්සනාව වඩලා මේ මාර්ගයේ උපදවා ගන්න පුළුවන් වෙන විදිහට මෙතෙන්දී මම කාරණාවක් මතක් කරනවා මේ ශාසනය කොටස් දෙකකට බෙදනවා පින්වතුනි භ්‍රමචර්යාව ආදි භ්‍රමචර්යාව කියලා. භ්‍රමචර්යාව කිව්වහම ලෝකේ අවාහ විවාහ කටයුතු කරගන්න නැතුව ඉන්න ක්‍රමයක් තියෙනවා භ්‍රමචර්යාව කියලා. මෙතෙන්දි පින්වතුනි ඒ භ්‍රමචර්යාව නෙමෙයි මතක් කළේ මේ ශාසන භ්‍රමචර්යාව. ශාසන භ්‍රමචර්යාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම නමක්. එතකොට මේ ශාසන භ්‍රමචර්යාව නැත්තම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන ටික උපදවා ගන්න මුල් වෙන කොටසක් තියෙනවා. ඒකට කියනවා ආදි භ්‍රමචරියක කියලා. මේ ආදි භ්‍රමචරියක කියලා කියන්නේ භ්‍රමචරියාවට මුල් වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපදින්න සම්මාදිට්ඨිය උපදින්න නැත්නම් අර පටිච්චසම්පාද ධර්මයේ දකින්න තැන උපදවා ගන්නට මුලින් උදව් වෙන ගමම් මග ආදි භ්‍රමචරියක. මෙන්න මේ ආදි භ්‍රමචරියක කොටස තමයි මේ සතිපට්ඨාන මුලින් ඇති වෙන්නේ. මුලින්ම තියෙන්නේ පූර්ව භාග ප්‍රතිපදාවක් කියලා අපි මේකට කියනවා. ආදි භ්‍රමචාරිය කොටසට කියනවා පූර්ව භාග ප්‍රතිපදාව කියලා. ඒකට මම තව ක්‍රමයක් පින්වතුන්ට පෙන්වන්නම් ඇයි එහෙම වුනේ කියලා. පින්වතුනි මේ ඉපදීම ගන්ඳ අපේ ඉපදීම ගත්තාම එක්ෂණික සහ සම්තිති කියලා දෙආකාරයකින් තියෙනවා. එතකොට සම්තිති කියලා කියන්නේ මව් කුසක කෙනෙක් ඉපදිලා කුඩා කාලයේ ළමා කාලයේ තරුණ කාලයේ කියන අවදීන් පසු කරලා වයසට ගිහිල්ලා මරණයටපත් වෙලා යනවා ඒ මේ අතරතුර එක පුද්ගලයෙක් එක් කෙනෙක් හැටියට අපිට හසු වෙන ඉපදිලා මැරෙනවා ඉපදිලා ජීවත් වෙලා මැරෙනවා කියන ධර්මතාව ටික හසු වෙන මට්ටමට කියනවා සන්තතිය කියලා. මෙන්න මේ සන්තති මට්ටම අල්ලගෙන සම්ත්‍ත්‍ති මට්ටම තුල ඉඳගෙන ඇති කරගන්න කෙලෙස් තියෙනවා පින්වුතුනි. ඒ කෙලෙස් ටිකට තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. ඒ කෙලෙස් ටික දුරු කරගන්න තියෙන මඟ තමයි පින්වතුනි මේ පූර්ව භාග ප්‍රතිපදාව. ඒකට අවශ්‍ය වෙනවා විදර්ශනා ඥාන කියලා කියනවා අපි. මේ විදර්ශනා ඥාන වලින් තමයි පූර්ව භාග ප්‍රතිපදාව වැඩෙන්නේ නැත්නම් සම්තතිය තුල ඇතිවෙන කෙලෙස් නැති කරන්න වෙන්නේ. එතකොට ಜಾතිය කියන එක එක්ෂණිකව ස්නය එක චිත්තක්ෂණයකට ස්කන්ධ පංචකයක්ම ඉපදලා නිරුද්ධ වෙනවා. මේ ඉපදීම කියන එක ಜಾතිය කියන එක එක්ෂණිකවත් विद्यමානයි. පින්වතුනි ඒ එක්ෂණික ධර්මයන් නොදැනීම නිසා නොදකීම නිසා ඇතිවෙන කෙලෙස් තියෙනවා. අන්නේ එක්ෂණික ස්කන්ධයන්ගේ જાතිය නැත්තම් ඉපදීම නොදන්නාකම තියෙන නිසා ඇති වෙන කෙලෙස් නැති කරන්න වෙන්නේ හැම වෙලෙම සම්මාදිට්ඨි නැත්නම් ලෝකෝත්තර මාර්ගයකින්. එතකොට භ්‍රමචර්යාව නැත්තම් මාර්ගයේදී හැම වෙලාවෙම එක්ෂණික ධර්මයන් ඒ නුවණට හසු වෙනවා. ඒම හසු වීම නිසා ඒ තුල ඇති කෙලෙස් දුරු වෙනවා. పూర్ව භාග ප්‍රතිපදාවේදී සන්තතියක් වශයෙන් හසු වෙන පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන මට්ටමේ තියෙන කෙලෙස් නැති වෙනවා. එතකොට නාම රූප දෙකත් ඒ මට්ටමටම යෙදෙනවා කියන එක බලා ගන්නට ඕනේ සන්තතියකින් පුද්ගලයෙක් ජීවත් වෙන්න තැනක නාම රූප දෙකකුත් අපිට හම්බ වෙනවා එක්සනිකව උපදින ස්කන්ධයක නාම රූප ධර්මතා දෙකකුත් තියෙනවා කියන එක මතක තියෙන්නට ඕනේ එතකොට මේ කෙලෙස් ගෙවෙන ක්‍රමය දෙආකාරයකින් පවතින්නේ භ්‍රමචර්යාවෙන් අතහැරෙන්න ඕනේ අනුසය සහිත කෙලෙස් ටිකක් තියෙනවා పూర్ව භාග ප්‍රතිපදාවෙන් අතහැරෙන්න ඕනේ නීවරණ සහගත කෙලෙස් ටිකක් තියෙනවා එතකොට දැන් මෙතනදී මම මුලින්ම මතක් කරන්නේ මේ සතර සතිපට්ඨානේ పూర్ව භාග ප්‍රතිපදාව මේ දැනුම පින්වතුනි අපිට අත්‍යවශ්‍යම අවශ්‍යයි මොකද අපි තුල මෙබඳු මෙබඳු ප්‍රභේදයන්ගෙන් කෙලෙස් ඇති වෙනවා එබඳු එබඳු ප්‍රදේශයන්ගෙන් ඇතිවෙන කෙලෙස් මෙබඳු මෙබඳු ආකාරයේ නුවණකින් ගෙවන්න ඕනේ කියන අවබෝධය තිබුණොත් තමයි අපිට ඒ කාරණාව කරන්න පුළුවන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දැන් අපි මේ සතර සතිපට්ඨානේ කොහොමද වඩන්නේ කියන කාරණාව බලමු. මම මුලින්ම මේ පින්වුතුන්ට ඒ සඳහා මතක් කරන්නම් කායානුපස්සනාව පින්වතුනි ඒකෙදිත් කායානුපස්සනාවේ ආනාපාන සති පබ්බය ගන්න ආනාපාන සති කියන කොටස අරගෙන අපි විස්තර කරමු මේ හැම කමඨහනකම පින්වතුනි සමත විදර්ශනා කියන දෙයාකාර ධර්මයේම ගැබ් වෙන්නට ඕනේ ඒ කියන්නේ සත්‍ය සම්පජන්‍ය තියෙන්නට ඕනේ සිහි නුවණ තියෙන්නට ඕනේ එතකොට මේ සිහි නුවණ නැත්තම් සමත විදර්ශනා කියන ධර්මතා දෙකම වැඩෙන පරයයකින් තමයි මේ සතර සතිපට්ඨානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපි ඒ ගැන විස්තර විසින් පොඩ්ඩක් බලමු. පින්වතුනි, එයින් කායානුපස්සනාව ට අයිති ආනාපාන සති කමඨහන වඩන හැටි කොහොමද කියලා අපි ඉස්සෙල්ලා බලමු. එතනදී භාග්‍යවතුන් වහන්සේ මුලින්ම මතක් කළා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං මහණෙනි කයෙහි කයානුව බලන්ට කෙලස් තවන වැර ඇතුව මනා නුවණින් යුක්ත වූ සිහියකින් කුමකටද අභිජ්ජා දෝමනසං විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං ලෝභ ද්වේෂ දෙක හික්මෙන විදිහට සංසිඳෙන විදිහට එතකොට ලෝභ දේශ දෙක හික්මෙන විදිහට කොහොමද කයේ කය අනුව අපි බලන්නේ පින්වතුනි මෙතනදී සතර සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් වඩනවා කියලා තව නමක් ඕකට ඒ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා කියන්නේ උපං අකුසල් දුරු වෙන නූපං අකුසල් නූපදින උපං කුසල් වැඩෙන නූපං කුසල් උපදින විදිහටයි උපදින විදිහේ උත්සාහයකිනුයි අපි කය ගැන බලන්නට ඕනේ නැත්නම් සිහිය තබන්නට ඕනේ. වෙනදට අපි මේ කය ගැන බලනවා නම් තමන්ගේ වේවා අනුන්ගේ වේවා රූපය ගැන සිහි කරනවා නම් උපන් අකුසල් වැඩෙන්න නූපන් අකුසල් උපදින විදිහටයි වෙනදට අපි කළේ. ඒ කිව්වේ අපි වෙනදට රූපයක් දිහා බලන ක්‍රමයට උපන්න රාගයක් තිබුණා නම් රාගය වැඩි වෙන නූපන් රාගය උපදින විදිහටයි පින්වතුනි අපි බලලා තියෙන්නේ. එතකොට එතන තියෙන්නේ උපන් අකුසල් වැඩෙන නූපන් අකුසල් උපදින ක්‍රමය. ඒ ධර්මතා දෙන්න තියෙනකොට නූපන් කුසල් උපදිනවා උපන් කුසල් වැඩෙනවා කියන එක එතන නෑ. ඒ ටික අතහැරෙනවා. දැන් මේක වෙනස් කරන්නට ඕනේ අපි රූපයක් දිහා බලනකොට උපන් අකුසල් දුර වෙන නූපන් අකුසල් නූපදින කියලා කිව්වේ. යම් කිසි උපන්න රාගයක් තියෙනවා නම් රූපයකට කැමැත්තක් තියෙනවා නම් ඒ තියෙන කැමැත්ත දුරු වෙන නූපන් කැමැත්ත නූපදින විදිහටයි කය ගැන බලන්න ඕනේ. එතකොට නූපන් කුසල් උපන්න උපන් කුසල් වැඩෙනවා කියන ධර්මතා දෙක ඒ සිහිය එක්ක හැපිලා තියෙනවා. සිහිය එක්ක යෙදිලා එකතු වෙලා තියෙනවා. කය ගැන අපේ රාගය දුරු වෙලා නූපන රාගේ නූපදින විදිහට නුවණින් බලනකොට අන්න ඒ සිහිය තුල තියෙනවා සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වඩනවා කියලා. එතකොට මේ සතිපට්ඨාන භාවනාව පුරාවටම අන්නේ උත්සාහය අන්නේ ප්‍රයෝගය හැමතැනකම තියෙන්නට ඕනේ. එතකොට පින්වතුනි අපි <clears throat> දැන් සතිපට්ඨාන ආනාපාන සති ඒ කමඨහන ගැන පොඩ්ඩක් මතක් කරමු කියලා මතක් කරමු. එතනදී භාග්‍යතුන් වහන්සේ මුලින්ම දේශනා කරනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා. එතනදී අරණ්‍යකට ගියේ හිස්කයකට ගියේ ගහක් මුලකට ගියේ කියන එකෙන් කියන්නේ ආරණ්‍යකට ගියොත් ගහක් මුලකට ගියොත් හිස් ගයකට ගියොත් විතරමමයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ කියන එක නෙමෙයි. මේන් දල අදහසක් දෙනවා මේන් විස්තර කළේ පුළුවන් තරම් කරදර අඩු විවේකී පරිසරයක් හදාගන්න කියන දල සැලැස්ම දල අදහසක් දෙනවා. ඒකෙන් කෙනෙකුට කැලේකට ගිහිල්ලා හිස් ගේකට ගිහිල්ලා ගහක් මුලකටම ගිහිල්ලා කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒිට මෙහාදිත් ඒකෙන් දෙන්නේ ඒ විතරක් නෙමෙයි කියන එක හොඳට මතක තියාගන්න යටින් හැඟවිචාර්ථයක් තියෙනවා. මේන් කියනවා මොකද්ද? පරිසරයේ විවේකී තියෙන අවස්ථාවක් කරගන්න එක බොහොම හොඳයි කරගන්න ඕනේ කියන එක වැඩ අඩු කරගන්න ඕනේ කියන එක. මොකද විවේක තුනක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කාය විවේකී, චිත්ත විවේකී, උපදි විවේකී කියලා. කාය විවේකයේ කියන එක තමයි පින්වතුනි මේ අරඤ්‍යගතෝ ආරුක්ක මූලගතෝ ශුඤ්ඤාගාරගතෝ කියන්නේ. ඉතින් අපිට gedara doreedi hari කුමන පරිසරයකදී hari මේ කාය විවේකයේ ඇති කරගන්න පුළුවන් නම් අන්න අපි භාවනාවට සුදුසු පරිසරය හදාගෙන තියෙනවා. එතකොට කාය විවේකයේ ඇති කරගත්ත කෙනාට හදාගන්න පුළුවන් චිත්ත විවේකයේ චිත්ත විවේකයේ කියන්නේ උපචාර අර්පණා කියන ධානා මට්ටම්. එතකොට චිත්ත විවේකය ඇති කරගත්ත කෙනාට තමයි උපදි විවේකය ඇති කරගන්න පුළුවන් උපදි විවේකය කියන්නේ කෙලෙසුන්ගේ මිදීමේ සුවය විවේකය මෙතනදී මේ කාය විවේකය ඇති කරගන්න එක තමයි භාග්‍යතුන් වහන්සේ ආනාපාන සති කමඨහනේ මුලට මතක් කළේ ඒ වගේ කාය විවේකය හදාගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉරියව්ව මතක් කරනවා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කොන්ද ඍජුව තබාගෙන පර්යංක බැඳගෙන සිහිය අභිමුඛ කොට තබා ගන්නට එතනදී <clears throat> සිහිය අභිමුඛ කොට කියලා කියන්නේ පින්වතුන් නාසිකක් ගෙවිවා මුඛ නිමිත්තේ නාසය කෙලවර හෝ තොල් දෙක ළඟ හිත තබා ගන්නට ඕනේ හිතින් බලන්නට ඕනේ පින්වතුනි එතන මම බොහෝ විටක මතක් කරනවා කෙනෙකුට හිත නාසය කෙරවල හෝ තොල් දෙක ළඟ හෝ තබා ගන්න එක ප්‍රකට මදි නම් තමන්ගේ ඇඟිල්ල ගෙනහිලා තොල් දෙකේ තබා ගන්න. එතකොට ඇඟිල්ල තොල් දෙකේ වදින තැන හොඳට පේනවා. හොඳට දැනෙනවා. ඊට පස්සේ ඒ දැනෙන තැන හිත තියාගෙන ඒ දැනුම් සහිත බව තුලම ඉඳගෙන ඇඟිල්ල අහකට ගන්න. ඔන්න දැන් එතකොට හිතට තොල් දෙක හසු වෙලා ඇති. හසු වෙලා පේන්නට ඕනේ. මෙන්න මේ විදිහට සති නිමිත්ත සිහිය තබා ගන්නට නිමිත්තක් හදා ගන්න ඕනේ Taman. එතකොට මේ උඩ තුලේ අයිනය මේ මේ කෙරවල එහෙම කියලා අපහසුයෙන් තැනක් නෙමෙයි සම්පූර්ණ මුඛ නිමිත්තම උනත් කමක් නැහැ සම්පූර්ණ නාසයම උනත් කමක් නැහැ Tamante හිත තියලා බලනකොට නාසය හෝ තුල් දෙක හොඳට ප්‍රකට නම් ඒ ප්‍රකට තැන අල්ලගන්න ප්‍රකට තැන හිත තබා ගන්න හිත දුවන්ට නොදී එතන තබා ගන්න හිතින් ඒ තොල් දෙක හෝ නාසය ආවර්ජනා කරන්න නැවත නැවත. එහෙම තියාගෙන ආස්වාස ප්‍රස්වාසය නුවණින් දන්නවා. ආස්වාස වෙන බව අනුව හිත ගෙනියන්නටත් එපා. ප්‍රස්වාස වෙන බව අනුව හිත ගෙනියන්නටත් එපා. තොල් දෙක ගැනමයි දැනුම තියෙන්නේ දැනුම් සහිතව ඉඳගෙන ආස්වාස ප්‍රස්වාස වෙන බවත් නුවණින් දන්නවා. දැන් මෙහෙම තිබ්බහම මේ පින්වුතුන්ට තොල් දෙක ගාව හිත තියාගෙනම ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා මේ තුන් නිමිත්තම එකට ප්‍රකට වෙන්නට ඕනේ. නාසය ගාව නැත්තම් තොල් දෙක ගාව හිත තබා ගන්නවා සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. එතකොට මේ ධර්මතා තුනම එකට වැටෙනවා වගේ සෝ සතෝ වාස සති සතෝ පස්ස සති එතකොට මෙතනදී දීගං වාසසන්තෝ දීගං අස්සාමිති පජානාති දීගං වාපස්සසන්තෝ දීගං පස්සාමිති පජානාති රස්සං වාසසන්තෝ රස්සං අසසාමිති පජානාති රස්සං වාපස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති කියලා මතක් කළේ පින්වතුනි දීර්ඝ කොට ආස්වාස කරන්ට දීර්ඝ කොට ප්‍රාස්වාස කරන්ට කියලා Tamanට හිතලා කරන්ට කියපු එකක් නෙවෙයි එතනින් මතක් කරන්නේ ආස්වාසිය දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසිය දීර්ඝ වෙන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාසිය දීර්ඝ වෙන්න පුළුවන් නමුත් දැන් Tamange සිහිය පවතින්න ඕනේ මේ මේ අවස්ථාවවලදීත් කියන එකයි ඒ නිසා ඒ යට කොටසේ කිසිම දෙයක් Taman හිතලා කරන්නට නෙමෙයි ඒ හැමතැනකම තියෙන්නේ සති නිමිති හිත තබාගෙන ආස්වාස ප්‍රස්වාසයට නුවණින් ඉන්න ඒ ආස්වාස ප්‍රස්වාසයේ පරිසරයේ වටපිටාවයි මතක් කළේ ආස්වාස ප්‍රස්වාසයේ මෙබඳු මෙබඳු ආකාරයට හැරෙන්න පුළුවන් හැදෙන්න පුළුවන් ඒ තමන්ගේ මනා දැනුම් සහිත බව ඒ තුල තියෙන්නට ඕනේ කියන කාරණාවයි පෙන්වන්නේ. ඔන්න ඔය විදිහට සති නිමිත්ත තුල එකෙන් තුල් දෙක ළඟ හෝ නාසය ළඟ හිත තබාගෙන සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. මෙහෙම සිහියෙන්ම ආස්වාස කරලා සිහියෙන්ම ප්‍රස්වාස කරලා ඊට පස්සේ ටිකක් වෙලා පින්වුතුනි ඒ උවමනාවේ මේක නවත්තන්න. නවත්තලා භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන විදිහට නුවණින් මෙනෙහි කරන්න ඕනේ මේ කය ගැන. අජ්ජත්තං වා කායේ කායනුපස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සේ විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායනුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති කියන මෙන්න මේ කොටස දැන් ගන්න. මෙන්න මේ ටික තුල පින්වත්තුනි රූප වවත්තානේ නැත්තම් විදර්ශනාව ඇසුරු වෙනවා. සතිපට්ඨාන භාවනාව ඇසුරු වෙනවා. එතකොට දැන් අර ඉස්සෙල්ලා කියපු විදිහට සති නිමිති හිත තබාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාසය අනු යනවා ටිකක් වෙලා කරලා හිතාමතා මේක නතර කරලා දැන් කය මෙනෙහි කරන්න ගන්නවා මම මේ ටික මෙහෙම දේශනා කරන්නේ මෙන්න මේ කාරණාව නිසායි මොකද්ද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අදිචිත්ත මනියුක්තේ බික්කු කාලේන කාලානේ ත්‍විධ නිමිත්තානි මානසිකා තබ්බානි මහණෙනි සිත දියුණු කරන භික්ෂුවක් විසින් කෙනෙක් විසින් කලින් කල තුන් නිමිත්තක් මෙනෙහි කළ යුතුය. සමත නිමිත්තංච පග්ඝහ නිමිත්තංච උපේක්ඛා නිමිත්තංච සමත නිමිත්තත් වීරිය ඇතිවීම පිණිස පග්ඝහ නිමිත්තත් ඇලීම් ගැටීම් දෙක දුර වෙලා හිත මධ්‍යස්ත වෙන උපේක්ෂා නිමිත්තත් කියන මේ තුන් නිමිත්ත කලින් කල මෙනෙහි කරන්න කියනවා සමත නිමිත්ත විතරක් මෙනෙහි කළොත් තියෙන ආදීනව පෙන්වනවා හිත කුසීත වෙනවා නිදිබර ගතියට වැටෙනවා Tamanට නිින්ද ගියෙත් නෑ. නමුත් කිසියම් දෙයක් නොදන්නා තැනකට වැටෙනවා. ඒකට කියනවා චිත්ත නිලියත හිත හැඟ වෙනවා. වීර්යය ඇති වෙන විදිහටම විතරක් මෙනෙහි කරොත් හිත විසිරෙනවා. අනේ මේ තව උත්සාහවත් වෙනවා තාමත් නෑනේ කියලා වගේ තැනකින් හිත කඩා වැටෙනවා. එතකොට හිත විසිරීමටපත් වෙනවා. විදර්ශනාව විතරක් කළොත් තමන් නුවණින් බලන එකම විතරක් කළොත් ආශ්‍රයක්ෂය කිරීමට තමයි චිත්ත සමතයක් ලැබෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒ නිසා හිත දියුණු කරන කෙනෙක් කලින් කලට මේ තුන් නිමිත්ත මාරු මාරුට ගන්න කියනවා. ඒ නිසා මේ සතිපට්ඨාන භාවනාවේදීත් මෙන්න මේ පරියාය ඒ විදිහටම ලැබෙන්නට ඕනේ. කලින් කලට මේ තුන් නිමිත්ත මාරු වෙන විදිහට දැන් මුලින් මතක් කළා අපි සමත නිමිත්තක හිත තබාගෙන සිහියෙන් අස්වාස ප්‍රස්වාසයට නුවණින් යුක්තව කටයුතු කළා සිහියෙන් හිටියා ඊට පස්සේ හිතාමතා මේ ටික නතර කරලා දැන් මේ කය ගැන බලන්න ගන්නවා දැන් කය ගැන බලනකොට අපි මතක් කළා මෙතනදී මේ විදර්ශනා ඥානයි වැඩෙන්නේ මේ සන්තතිය තුල තියෙන කෙලෙස් තමයි අතහැරෙන්නේ. పూర్ව භාග ප්‍රතිපදාවට මේ ටික වැටෙන්නේ. එතකොට තමන් කියන මේ ශරීරය හිතෙන් අල්ලගෙන තමන්ව සිහිපත් කරගෙන මේ රූපෙ දිහා හොඳට නුවණින් බලන්න. මං ඔකෙදී අර කෙටි උපමාවක් මතක් කරනවා අපේ මතකයට පහසු පිණිස මැටි වරිච්ච බිත්තියකට උපමා කරලා යම්සේ වර්ච බිත්තියක් හදනවා නම් කෝටු හිටවලා වැල් වලින් බැඳලා මැටි ඔබ්බලා උඩින් මැටි පිරියම් කරලා හදන පරිච්ඡ බිත්තියක් වගේ සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරන මේ කයත් ඇට කූරු හිටවලා ලේ නහරින් බැඳලා මස් ඔබ්බල හැම සිවියෙන් උපදාලා තියෙන රූපයක් එතකොට දැන් අපි මේ ශරීරය ගැන බලනෝ හොඳට එක එක ක්‍රම වලට අපිට හිතන්න පුළුවන් කෙලස් ගෙවෙන විදිහකට එක ක්‍රමයකට අපි බලමු මේ ශරීරයේ ඇටකూరు හිටවලා ඒ වගේම ලේන හරින් බැඳලා මස් හොබ්බලා හැම සිවියෙන් උපදාලා තියෙන මේ රූපය හැම සිවියෙන් උපදාලා තියෙන මේ රූපය කනබුන ආහාරය නිසායි හැදෙන්නේ. ඔන්න දැන් හොඳට බලනවා කනබුන ආහාර නිසා හැදෙන මේ රූපය ඇටකూరు හිටවලා ලේන හරින් බැඳලා මස් ඔබ්බලා හැම සිවියෙන් උපදාපු මේ රූපයක්. මේ රූපය ඇතුලේ කිසිම සත්ව පුද්ගල කොටසක් නැහැ කනබුන ආහාරය නිසායි හැදිලා තියෙන්නේ. ඒකම ඕනනම් අපිට බලන්න පුළුවන් තව කුණුප කොටස් වශයෙන් උත්. කෙස් ලොම් නිය දත් හම් මස් නහර ඇට ඇට මිදුළු වලින් යුක්ත මේ රූපය කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඒකෙදි ඒ කොටස් ප්‍රකට ප්‍රකට විදිහට අරගෙන හිතන්න පුළුවන්. ප්‍රකට ප්‍රකට විදිහට අරගෙන හිතුවට කමක් නැහැ. එතකොට හම මස් ලේ නහර ඇට ඇට මිදුළු කියලා මේව හොඳින් ඊටමත් වේගිනුත් නෙමෙයි ඊටමත් හිමිනුත් නෙමෙයි Tamanට මේක අර්ථ වැටහෙන විදිහට බලනවා. බලලා කන බොන ආහාරය නිසානේ මේ රූපය හැදිලා තියෙන්නේ කියලා හිතනවා. එතකොට ඔන්න දැන් රූපයත් රූපය හැදෙන්න හේතුව ආහාරයත් කියලා පෙනෙනවා. පින්වතුනි දැන් මේ රූපේ සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි කියලා කෙස්ලොම් නියදත් වලින් හැදිලා තියෙන්නේ කියලා අපි කවුරු සාමාන්‍යයෙන් දන්නවා. නමුත් මේ රූපේ ඉදිරි යෑමක් පෙනෙනවා ආපහු යෑමක් පෙනෙනවා වටපිට බැලීමක් පෙනෙනවා අත්පා හැකිලීමක් දිගහැරීමක් පෙනෙනවා ඒ නිසායි අපිට මේ සත්පුද්ගල හැඟීම ටිකක් වැඩිපුර ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සත්පුද්ගල හැඟීම දුරු වෙන විදිහට මේ සන්තතිය තුළ පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම දුරු වෙන විදිහට අනිත් පැත්තත් අපි මෙනෙහි කළ යුතුයි. ඒ කිව්වේ දැන් රූපේ බැලුවා අපි කන බොන ආහාරය නිසා හැදුණු හම්මස්ලේන ආහාරකින් යුක්තයි මේ රූපය. දැන් බලනවා එබඳු කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානයේ මේ කයේ පිහිටලා තියෙනවා. ඒ නිසයි මේ කය සවිඥානක. ඒ නිසයි මේ ඉදිරියෑම ආපහුවේම වටපිට බැලීම වෙන්නේ පෙනෙන්නේ කියලා බලනවා. එතකොට ඒ විඥානය කියන එක හේතු ප්‍රත්‍යයයි. මොකද්ද අවිද්‍යාව කර්ම කියන හේතු ටික නිසායි මේ කය ඇසුරු කරගෙන පවතින හිත පෙනෙන්නේ. හිත පවතින්නේ. එතකොට ඔන්න දැන් මේ කය ඇසුරු කරගෙන පවතින හිතක් තියෙනවා. ඒ හිතට හේතුව අවිද්‍යා කර්ම. දැන් දෙපැත්තකින් ආ ඵල දෙකක් පින්වතුනි අපි මම කියලා කියන තැනක මේ කය සවිඥානකයි විඥානයේ සහිත කයක් විඥානයත් විඥානය ඇසුරු කරගෙන තියෙන නාම ධර්ම ටිකක් තියෙනවා ඒ නාම ධර්ම ටික තියෙන විඥානය නිසායි ඒ වගේම රූපය තියෙනවා රූපේ කනබුන ආහාර නිසා ඔන්න දැන් හොඳට බලන්න කනපුන ආහාරය නිසා හැදුණු හම්මස්ලේන ආහාරයෙන් යුක්ත රූපය ඔන්න එක පැත්තක් රූපේ අයිති ආහාරයට ආහාරය නිසා රූපය හැදෙන්නේ ඒ ටික වෙනම කොටසක් අවිද්‍යා කර්ම නිසා මේ කයට පැමිණි විඥානය තියෙනවා. ඒ විඥානයේ අයිති අවිද්‍යා කර්ම කියන හේතු දෙකට අවිද්‍යා කර්ම දෙක නැමැති හේතුයේ ඵලය තමයි විඥානය. ඒක වෙනම කොටසක්. කිසිම වෙලාවක මේ කය විඥාණයට හිතටත් හිත මේ කයටත් කිසිම වෙලාවක මිශ්‍ර වෙන්නේ නැහැ. ඔවුන් ඔවුන් වෙනම වෙනමමයි පවතින්නේ. එකට කිසිම වෙලාවක තියනවා නෙමෙයි. ඒකයි රූපේ චිත්ත විප්පයුත්තයි රූපේ චිත්ත විසංසට්ටයි කෝ කිසිම වෙලාවක රූපේ හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ නැහැ හැබැයි අවිද්‍යා කර්ම හේතුයෙන් හටගත් විඥාණය කන බොන ආහාරය නැමැති හේතුයෙන් හටගත් මේ කය ඇසුරු කරගෙනයි පවතින්නේ එතකොට ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙනුයි මේ රූප දකින්නේ කය ඇසුරු කරගෙන පවතින හිතෙනුයි මේ ශබ්ද අහන්නේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා යෑමෙන් වෙන්නේ. අන්නේ ධර්මතාවයේ හෙළි වෙන විදිහට නුවණින් මේ ධර්මතා දෙක මෙනෙහි කරන්නට ඕනේ. එතකොට ඕකට මම උපමාවක් කියනවා අපි හරියට අලියෙක්ගේ පිටේ ඇතෙක්ගේ පිටේ නැගලා ඉන්නවා නම් අස්සයෙක්ගේ පිටේ නැගලා ඉන්නවා නම් අන්න ඒ වගේ කන බොන ආහාරයෙන් හැදුණු හම්මස් ලේන ආහාරයෙන් යුක්ත මේ රූපය හරියට ඇතෙක් අස්සෙක් වගේ. ඒ අස්සය අපිට ඇත අපිට නැගලා ඉන්න මිනිස්සෙක් වගේ අවිද්‍යා කර්ම හේතුවෙන් හටගත් විඥානේ මේ කයේ නැගලා කයේ පිහිටලා කයේ බැසගෙන තියෙන්නේ. එතකොට අස්සය උඩ ඉඳගෙන අලිය ඇතා උඩ ඉඳගෙන අපි රූපයක් බලනවා නම් අපි බලන රූපයට අලිය නැත්තම් ඒ අස්සය අයිති නැහැ අස්සයාගෙන් නැත්තම් ඒ අපි ඉන්න ඇතාගෙන් කෙරලා තියෙන අපිට ඉඳගෙන ඉන්න ඉඩ සලසලා තියෙන එක විතරයි. ඇතා උඩ ඉන්න අපි මේ ඈත පෙනෙන දර්ශනය දකින්නේ. එහෙම නැතුව ඈත පෙනෙන දර්ශනය ඇතයි මේ ඉන්න පුද්ගලයයි දෙන්නම අයිති දෙන්නටම පේනවා දෙන්නම දකින්නවා දෙන්නම සම්බන්ධයි යන කාරණාව වෙන්නේ නැහැ. එතකොට ඇතා උඩ ඉන්න නැත්නම් අස්සයා උඩ ඉන්න කෙනා දර්ශනයක් දකිනවා වගේ දකින දර්ශනය තියෙන්නේ පුද්ගලයයි කෙනයි මත ඊට පස්සේ ආපහු පුද්ගලයයි ඒ සතයි එකයි සම්බන්ධය තියෙන්නේ. ඒ කිව්වේ අස්සයා කෙලින්ම දකින දර්ශනයට සම්බන්ධ නැහැ. අස්සය උදව් වෙලා තියෙන්නේ පුද්ගලයාට ඉඳගෙන ඉන්න. එතකොට පුද්ගලයා අස්සය අතර ගනුදෙනුව තියෙන්නේ. දකින්නේ අස්සය උඩ ඉඳගෙන ඉන්න පුද්ගලයා. එතකොට දකින අරමුණයි පුද්ගලයා අතර ගනුදෙනුව තියෙන්නේ. දකින අරමුණයි අස්සය අතර සම්බන්ධයක් නැහැ. ඒ වගේ අස්සය වගේ තමයි රූපය, පුද්ගලයා වගේ තමයි හිත. අපි මෙහෙම ඇහෙන් රූපයක් දකිනකොට මේ රූපය දකින චක්කු විඥාණයෙන් එතකොට ඒ පේන සිද්ධිය වෙන්නේ පින්වතුනි මේ කය අසුරු කරගෙන ඉන්න සිතෙන්. මේ පේන අරමුණ දකින්න කයේ සම්බන්ධයක් නැහැ. කය සහිත මම දකිනවා කියලා අපිට ප්‍රපංචයක් ඇති වෙන කෙලෙස් ඇති වෙන මේ සිද්ධියන ගණන නිසායි. කයේ අයිතිය තියෙන්නේ කයේ සම්බන්ධය තියෙන්නේ හිතට නවාතනක් දීම් පැත්තකින් විතරයි. කයේ පැවතිලා කයේ බැසගෙන ඉන්න හිතෙන් මේ රූපය දකිනවා. එතකොට රූපේ ගනුදෙනුව තියෙන්නේ හිතයි රූපාරම්මණයයි අතර විතරයි. ආපහු හිතයි කයයි අතර සම්බන්ධය තියෙනවා ඒ තියෙන්නේ කයේ බැසගෙන කයේ පිහිටලා ඉන්න විතරයි මේක මේ හිතට බැසගෙන හිතට පිහිටලා ඉන්න විතරයි කය සම්බන්ධය තියෙන්නේ එතකොට මම ওই ටික මතක් කළේ මේ අවබෝධය නැතිකම නිසා අපි සත්‍යයක් කරනවා සත්‍යයක් කියනවා කියලා රැවටෙන්නේ. දැන් මෙතනදී හොඳට බලන්න අපිට කනබුන ආහාර නිසා හටගත්ත රූපය හොඳට රූපයේ කෙස්ලොම් නියදත් හම්මස්නහර කියලා මෙනෙහි කළා විස්තර කළා විස්තර කරලා බැලුවා රූපයේ සත්පුද්ගල භාවිකෙන් තොරයි අනාත්මයි ඊට පස්සේ එහෙනම් මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ රූපේ සෙලවීම පෙනෙන්නේ මේ රූපේ ඉදිරියෑම පෙනෙන්නේ මේ රූපය ආපසු වීම පෙනෙන්නේ ඒ වගේම මේ කය ඇසුරු කරගෙන ඉන්න හිත නිසා නේද අරමුණු දැකීම හැම වෙන්නේ කියලා මෙනෙහි කරනවා තමන්ගේ අවබෝධය ලැබෙන විදිහට තමන්ම ටිකක් දක්ෂව හිතන්නට ඕනේ ඒකයි සාන්ත පදයක් තියෙනවා නම් ඒ අවබෝධ කරගන්න කෙනා ටිකක් දක්ෂ වෙන්න ඕන සක්කෝ දක්ෂයෙක් වෙන්නට ඕනේ. එතකොට තමන්ගේ කෙලෙස් ගෙවිලා යන විදිහට තම්ම තමන්ම තර්ක විතර්ක කරලා ඔප්පු කරලා පෙන්වන්නට ඕනේ. අපි කියමු තමන්ම තමන්ට ඔප්පු කරලා පෙන්නනවා. ඇත්තටම යම් දවසක මරුණා කියලා කියන්නේ මේ විඥානේ නැත්තම් සිත මේ කයින් බැහැරට යන එක නේද? මේ කය සිත නිරුද්ධ වෙන එක නේද? එතකොට සිත නිරුද්ධ වෙන වුණාම කයේ තියෙන කැලේ ටික අදත් ඔක්කොම තියෙනවා. එහෙනම් අදත් මේ කය මලමිනිය වගේමනේ. සිත නිරුද්ධ වුණාම අරමුණු පෙනෙන්නේ ඇහෙන්නේ යෑමේම් කරන්න බෑ. එහෙනම් ඇත්ත තමයි දැනුත් මේ කය අසුරු කරගෙන ඉන්න හිතෙන් තමයි මේ ටික කරන්නේ. ඒ හින්දායි හිත තියෙන නිසායි පෙනෙන්නේ. කියලා තම්ම තමන්ම තර්ක කළා විතර්ක කළා හිතන්නට ඕනේ. එහෙම හිතලා මේක ඔප්පු කරවන්නට ඕනේ තමන්ම. ඔන්න ඒ විදිහට තමන්ගේ රූපය ගැන බලන්නට ඕනේ. මෙහෙම කයේ නාම රූප ධර්මතා දෙක ප්‍රකට වෙන විදිහට තමන් කියන හැඟීම සත්වයක් කියන හැඟීම මැකෙන විදිහට හිතන්නට ඕනේ. එහෙම ටිකක් හිතන අතරෙදි වෙන අරමුණක් ආවොත් මේ හිතන කල්ලා දාලා ආපහු ඒක අල්ලගන්න එපා. කොච්චර වෙලාවක් ගියත් විනාඩි 10ක් 15ක් පැය කාලක් ගියත් මේ නාම රූප දෙකක් තියෙනවා කියන එක ප්‍රකට වෙන තැන දක්වාම තර්ක විතර්ක කළා හිතලා හිතලා ඒකම කරගෙන යන්න ඒිට මෙහා එන අරමුණු ගසා දාන්න ඒ කියන්නේ අතහරින්න. ඒ ගැන මෙනෙහි කරන්න එපා. ඔන්න මේ විදිහට තමන්ගේ ශරීරය ගැන හොඳට නුවණින් බලනවා. නුවණින් බලලා සත්වයක පුද්ගලයක ආත්මයක් තියනවා කියන එක ගෙවෙන විදිහට කන බොන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන ආහාරයෙන් යුක්ත මේ රූපය කියලා රූපය වෙනම බැලුවා අවිද්‍යා කර්ම කියන හේතුව නිසා හටගත් සිත ප්‍රතිසන්දි විඥානයේ මේ කය බැසගෙන ඇසුරු කරගෙන පවතිනවා ඒ නිසා මේ කය සවිඥානික වෙලා තියෙනවා අපි සත්‍ය පුද්ගලෙක් කියලා දකින තැනක මේ වගේ නාම රූප ධර්මතා දෙකක්ම තියෙනවා කියන එක වැටහෙන විදිහට මෙනෙහි කරනවා එහෙම බලනකොට බහැර කෙනෙක් සිහි වුණොත් දරුවා කියලා සිහි වුණොත් අම්මා නැත්තම් තාත්තා පුතා තව යාළුවෙක් මිත්‍රයෙක් සිහි වුණොත් ඒ අරමුණ ඔන්න හිතෙන් අල්ල ගන්නවා. අපි යාළුවා කියන තැන හිතෙන් අල්ලගෙන බලනවා එතනත් නුවණේ. ඒ ඒ රූපෙද හැදිලා තියෙන්නේ කනබුන ආහාර නිසායි. ඒ රූපෙත් තියෙන්නේ හැම මාස් ලේ නහර ඇට ඇට මිදුළු කනබුන ආහාරයෙන් යුක්ත රූපය. ඒ කයේ ඇසුරු වෙනවා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය නැත්නම් ඒ කාය ඇසුරු කරගෙන පවතින හිත නිසා ඉරියව් පැවැත්ම වෙනව නේද කියලා බලනවා. දරුවා කියලා සිහි වුණොත් එතනද බලනවා මේ රූපේ තියෙන හැම මස්ලේ නහරයට ඇට මිදුළු කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඒ බඳු කාය ඇසුරු කරගෙන පවතින ප්‍රතිසන්දි විඥානය තියෙනවා. සිත තියෙනවා. ඒ සිත නිසා මේ කය සවිඥානික වෙලා තියෙනව නේද? ඉරියව් යාම වෙලා තියෙනව නේද කියලා ඔහොම මෙනෙහි කරනවා. කොහොම ටිකක් මෙනෙහි කරලා හිතා මතා මාපහු එක නතර කරනවා. නතර කරලා සති නිමිත්තට ආපහු හිත තබනවා. ඒ කියන්නේ තොල් දෙක හෝ නාසිකාග්‍රය ළඟට හිත තබනවා. තබල සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. ඔන්න හිත අහකට ගියොත් ආපහු මතක් කළ සති නිමිත්තට ගන්නවා. සති නිමිත්තට අරගෙන සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. හිත අහකට ගියොත් ආපහු ගන්නවා. ඒ වගේ වෙලාවකදී හිත අහකට ගියොත් යම් කිසි අරමුණක් නිසා ඒ අරමුණ විස්තර කර කර විග්‍රහ කර කර විනිශ්චය කර කරවත් ඉන්නේ නැහැ. ඒබඳු අරමුණු දැන් මේ මොහොතේදී මේ විදර්ශනා කරන්නෙත් නැහැ. මේ ආනාපාන සති කමඨහන වඩන වෙලාවේදී සද්දයක් ඇහුණත් වෙන කුමන අත්දැකීමක් ආවත් ඒක නොසලකා හැරලා මග හැරලා ආපහු ඉක්මනටම සති නිමිත්තට හිත ගේන එක තමයි කරන්නේ. ඒව එකක්වත් විස්තර කර කර ප්‍රමාද වෙන්නේ නැහැ, විස්තර කර කර ඉන්නේ නැහැ. ඒ නිසා ඔන්න සති නිමිත්ත හිත තියාගෙන සීයෙන්ම ආස්වාස කරනවා, සීයෙන්ම ප්‍රස්වාස කරනවා, සීයෙන්ම ආස්වාස ප්‍රස්වාස කරලා ආපහු මොකද කරන්නේ හිත අහකට ගියොත් ආයෙත් ගන්නවා ආයෙත් හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සිහියෙන් ඉන්නවා නමුත් අහකට යනවා ඒත් ආපහු අහකට යන්න පුළුවන්. ආයෙත් මතක් කරලා ගන්නවා. ඔන්න මේ විදිහට සිහියෙන්ම ආස්වාස කරලා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. හිත අහකට ගියොත් ආයෙත් ගන්නවා. මෙහෙම කළා ටිකක් වෙලා හිත වඩලා හිතාමතාම කමටහන් නතර කළා. අර ඉස්සෙල්ලා කියපු විදිහට ආධ්‍යාත්මික තමන් කියන රූපෙත් බැහැර සත්ව පුද්ගල භාවයට පෙනෙන හැම රූපයක්ම හිතට හසු වෙන හසු වෙන හැම රූපයක්ම නුවණින් මෙනෙහි කළ යුතුයි. මේ විදිහට නුවණින් මෙනෙහි කරනවා. එතකොට මේ විදිහට නුවණින් මෙනෙහි කර කර මෙහෙම බලනවා. මේ විදිහට කරද්දී තමන් ප්‍රමාණය දැනගන්නට ඕනේ හිතේ විතර්ක ගතිය වැඩි නම් හිතේ හිතේ කතා කරන ගතිය වැඩි නම් සමත නිමිත්තට නැත්නම් ආනාපාන සති කමඨහනට දෙන කාලය වැඩි කළ යුතුයි. විදර්ශනා කරන කාලය අඩු කළ යුතුයි. සති නිමිත්තේට හිත යොමු කරනකොට හිත දුවන් නැතුව සති නිමිත්ත තුල තියෙනවා නම් හිත නතර වෙලා එක්තැනකට වෙලා තියෙනවා නම් පින්වතුනි ඒ වගේ වෙලාවකදී විදර්ශනා කරන පැත්තට කාලය වැඩි කළ යුතුයි සති නිමිත්තට දෙන කාලය අඩු කළ යුතුයි මේ විදිහට සමත නිමිත්තත් විදර්ශනා නිමිත් කරන එක දෙක මාරුවේ මාරුවට කරලා කලින් කලට ඒ දෙකම නතර කරලා සසර දුක ටිකක් මෙනෙහි කළ යුතුයි. අර ජාති දුක නොයෙක් නොයෙක් ආත්මභාවල ඉපදුනහම විඳින්න වෙන දුක. එතකොට ජරා ජීර්ණ ස්වභාවයට පත්වීමෙන් විඳින්න වෙන දුක. මේ ලෝකේ යම්තාක් මරණයට ප්‍රභේද තියෙනවා නම් ඒව සිහි කළ මේ මේ විදිහටද මැරෙන්න පුළුවන්කම තියෙනවා කියන එක මේ ලෝකේ යම්තාක් ලෙඩ රෝගයන්ග ප්‍රභේද තියෙනවා නම් ඒවා ටික ටික සිහි කළ මේ මේ විදිහට ලෙඩ රෝග හැදෙන්න පුළුවන් නේද කියලා සිහි කරන එක එතකොට සසරේ අපි කොච්චර දුක් විඳලා ඇද්ද කියන එක අනාගතේ තව කොච්චර දුක් විඳින්න වෙයිද කියන එක සතර අපායට වැටමුත් විඳින්න වෙන දුක නුවණින් මෙනෙහි කරලා අනේ මෙබඳු දුකෙන් මිදෙන්න තියෙන මේ අවස්ථාවේදී අපි ටිකක් උත්සාහවත් වෙන්නට ඕනේ, වීර්ය කරන්නට ඕනේ කියලා තමන්ව උත්සාහවත් වෙන විදිහට කලින් කල ටිකක් මෙනෙහි කරන්නට ඕනේ. මොකද නැත්තම් මේ සමත විදර්ශනා දෙක කරගෙන ගියත් මුලදී උද්‍යෝගයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික මේ උද්‍යෝගයේ හීන වෙලා තමන්ව කුසීතකමට නැතිනම් මේකේ යෙදෙන ගතිය අඩු වෙන්න පුළුවන්. අඩු කරනවා. නමුත් අර විදිහට කලින් කලට තමන්ව ඔසවලා තබන්න වීරිය ඇති වෙන විදිහට මෙනෙහි කරනවා නම් අර උද්‍යෝගය ආරම්භයේදී වගේම තමන් තුල පවතිනවා. ඒ නිසා කලින් කලට මේ තුන් නිමිත්තම මෙනෙහි කළ යුතුයි. අර විදිහට වීරියටත් මෙනෙහි කළ යුතුයි. ඒක හැම වෙලෙම ඕනේ නැහැ. ඉඳලා හිටලා වැඩි වශයෙන්ම සමත නිමිත්තත් විදර්ශනා නිමිත්තත් මාරුවෙන් මාරුවට ගන්නට ඕනේ. මාරුවෙන් මාරුවට සමත නිමිත්තත් විදර්ශනා නිමිත්තත් අරගන්නවා. කලින් කලට නුවණින් මෙනෙහි කරනවා. එතකොට මෙන්න මේ විදිහට කායානුපස්සනාව පින්වතුනි වඩන්න පුළුවන්. කාය ගැන බලන්න පුළුවන්. එතකොට ඒ ආනාපාන සති පබ්බේ වගේම අපි කායගත සතියෙදිත් තව කොටසක් තියෙනවා. ඒ වගේම හැම වෙලාවෙම මේ ඉරියව් පවත්වනකොට ඉරියාපතේදී වැඩ කටයුතු කරනකොට සිහිනුවණින් වැඩ කටයුතු කරන එකත් දුවත් හිංසාකාරයට සම්බන්ධ කරලා බලන එකත් ඒ වගේම ධාතු වශයෙන් බලන එකත් මේ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන් පින්වතුනි නමුත් මේ දේශනා පරයයේදී අද මේ දේශනාව මම මුළු මාර්ගයෙන් විස්තර කරන්න හිටියට කාලෙමදී මම බලාපොරොත්තු වෙනවා මේ දේශනාවටම සම්බන්ධ කරලා මේ කච්චානගොත්තු සූත්‍රයේ පටිච්චසමුපාදයේ දක්නතෙන්ට අපේ මනස ගෙනියන්නට ඕනේ කොහොමද කියන ගමම් මගයි විස්තර කරන්නේ මම ඒ ගමම් මග විස්තර කරනකොට සතිපට්ඨානයේ වඩලා බොජ්ජංග ධර්ම ඇති වෙන තැන දක්වා ඒ තුලින් සම්මාදිට්ඨිය ඇති වෙන තැන දක්වාම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා ඒකෙන් අද මම කායානුපස්සනාව මතක් කළා සමත විදර්ශනා යුගනද්ව වඩන හැටි තව මෛත්‍රී කමඨහන වඩමින් බුදු ගුණ කමඨහන වඩමින් ඒක විදර්ශනාවල සම්බන්ධ කරගෙන කරන්නේ කොහොමද කියන කාරණාවත් මේ කමඨහන අපි මොන තැන දක්වා වැඩි යුතුද කියන කාරණාවත් එහෙම වැඩුවාම අපිට ඇති වෙන ලාභය මොකද්ද කියන කාරණාවත් මම පෙන්වන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි ඒ කාරණාව පෙන්වන්නට අද දවසේදී මට මේ දේශනාව සඳහා ඉඩ අවකාශ මදි. ඒ නිසා මේ කමඨහන් විස්තරය මේ භාවනා කරන හැටි ඒ වැඩි වශයෙන් විස්තර කරලා පෙන්වන්නට ඊගාව සතිය බලාපොරොත්තු වෙනවා. මේ දේශනාවේ කමඨහන් වඩන ආකාරය ගැන පැහැදිලිව තේරුම් කරගන්නට ඊගාව සතියේදී මේ කොටසට කොටසට සම්බන්ධයි ඊගාව සතියේ දේශනාව මේ පින්වුතුන් ශ්‍රවණය කළොත් මේ ප්‍රතිපදාවේ ඊතුරු කොටස අහගෙන ගන්න පුළුවන් ඒ නිසා මේ කච්චානගත සූත්‍රයේ අර්ථ අවබෝධයට යන්නට තියෙන ගමම් මග අදට මෙතකින් දේශනා කරලා නිමා කරනවා ඉතුරු විස්තර ටික ලබන සතියේදී මේ පින්වුතුන් අහන්න බලාපොරොත්තු වෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පදන්ති Thank you.